සම්මා සම්බුද්දස්ස ප්‍රපංච රාමෝ හෝති තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ඉතින් පින්වත් මහත්මයා මතක් කරලා තියෙනවා භාවනාව දියුණු කරගන්න කරගන්නට වෙහෙසවන පින්නතුන් සඳහා සුදුසු මාතෘකාවක් ඒ වගේම භාවනාවක් සාර්ථක කරගන්නට මේ අවශ්‍ය වන කාරණා පිළිබඳව දේශනා කරන හැටියට තමයි විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙන්නේ. ඇත්තටම පින්නතුනි භාවනාව කියලා කියන්නේ මේ හිත වැඩිම ඉතින් හිත හදන වැඩපිළිවෙලක් තමයි තථාගත ධර්මය. ඒ නිසා භාවනාව කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. අද බොහෝ දෙනා භාවනාව පිළිබඳව විවිධ අදහස් දරනවා. නමුත් පින්නතුනි අද කාලේ හැටියට මේ හිත දියුණු කරගන්න තියෙන විශේෂිතම දෙයක් තමයි භාවනාව කියලා කියන්නේ. දැන් පින්නතුල බලයි මොකද්ද මේ කාලේ හැටියට කිව්වේ කියලා. කාලේ හැටියට කියලා කිව්වේ සමහර අය හිතනවනේ එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් අහනකොටම නිවන් අවබෝධ කළා. එහෙමනම් අපි බණ ඇහුවොත් ඇති භාවනාව හොර නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්නතුනි අද මේ ධර්මාසනයේ ඉඳගෙන වැඩ ඉඳගෙන භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බණ ධර්ම දේශනා කළොත් මේ ඇත්තන්ගේ හිත් දිහා බලලා මේ ඇත්ත සංසාරේ පුරුදු කරපු දේවල් දිනු කරපු ඉන්ද්‍රිය ධර්ම බලලා උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. නමුත් අද එහෙම අවස්ථාවක් අපට නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ඒ විදිහට බණ ධර්මය අවබෝධ කරගන්න අයත් පාරමී අවදිය හොඳට භාවනා කරලා තියෙනවා. ප්‍රඥාව දියුණු කරලා තියෙනවා, නීවරණ යටපත් කරලා තියෙනවා. ඒකේ ආනිසංස බලයෙන් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොටම මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක තමයි අපි මේ ඉන්නේ. නමුත් පින්නතුනි අද ධර්මය අවබෝධ කරගන්න පණ අහනවා වගේම භාවනා කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් භාවනාවක් සාර්ථක කරගන්නට මුලින්ම පින්නතුනේ තියෙන්න ඕන දෙයක් තමයි සීලවන්තකම. මේවා පිළිබඳව පින්නතුලා හොඳට දන්නවා. සීල සමාධි ප්‍රඥා කියලා මේ ශාසනය හඳුන්වන්නේ නේද? එහෙමනම් ශීලවන්තකම අත්‍යවශ්‍යයි. ආ සීලය ඕනේ. ඒකත් එක්තරා දිට්ඨියක්. ඒ සිල්වත්කම ගැන වැඩි හිතන්න ඕනේ කියලා කෙනෙක් හිතනවා නම් එයාට ඉස්සරහට යන්න බෑ. එහෙමනම් සීලය හොඳට පරිපූර්ණ වෙන්න ඕන. පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ දැන් ගිහියෙක් හැටියට පන්සිල් නැත්නම් අටසිල්. අපි පංචිල් කියලා හිතමු. මෙන්න මේ ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරන්න ඕන. ওই ශික්ෂාපද පහ පමණක් ආරක්ෂා කළාට මදි. ඉන්ද්‍රිය සංවරයක් තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය නැති තැන ඒක සීල විසුද්ධියක් වෙන්නේ නැහැ. පින්නතලා දන්නවා සත්ත්ව විසුද්ධිය සම්පූර්ණ කරන්නේ නැතුව නිවනක් ගැන අපට කතා කරන්න පුළුවන් කමක් නැහැ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධීන් අනුපිළිවෙලින් දිනු කරමින් තමයි අපි මේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නේ. එහෙනම් මේ පරිපෙළෙහි පළවෙනියෙන්ම තියෙන පඩිය තමයි සීලය. එහෙමනම් ඒ සීලය සීල විසුද්ධියක් බවට පත් වෙන්න නම් ඉන්ද්‍රිය සංවර සීලය අත්‍යවශ්‍යයි. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කිව්වේ මේ අස කන නාසය දිව ශරීරය මනස මේ ඉන්ද්‍රියන් සංවර නැත්තම් මේ ඉන්ද්‍රියන්ගෙන් මේ ඉන්ද්‍රියන් අසංවර කරගෙන මේවා තුලින් කෙලෙස් ගලනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. පින්නතුල හිතලා බලන්න. ශික්ෂාපද වලින් සත්තු මරන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධවා හැසිරෙන්නේ බොරු කියන්නේ ඊළඟට මත් වතුර බොන්න මේක වැලකිලා ඉනවා මම මේක අව탁widetilde කරනවා නෙවෙයි නමුත් පින්නතුනි ඒ පහ ආරක්ෂා කළාට ඇහෙන් රූප බල බලා කෙලෙස් වගුරුනවා නම් කනෙන් ශබ්ද ආසාසා කෙලෙස් වගුරුනවා නම් ඔය විදිහටම අනිත් ඉන්ද්‍රියයන්ගෙන් කෙලෙස් වගුරුනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කියන ආජීව පාරිශුද්ධිය ප්‍රතිසන්නිසිත ඔක්කොම එකතු වෙනවා. නමුත් විශේෂයෙන් මතක තියාගන්න මේ ශික්ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කරන සීලය වගේම ඉන්ද්‍රිය සංවර සීලයක් ඒ වගේම මේ ජීවිකාව පිරිසුදු භාවයක් ඒ වගේම අවශ්‍යතාවයේ සලකලා මේ සිව්පසය පරිභෝග කිරීම වික්ෂුන් වහන්සේ නමක් නම් සිව්පසයේ ගිහියෙක් වුණා ඒ අවශ්‍යතාවයේ සලකලා ප්‍රත්‍යක්ෂාක් නුවණින් මේ ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී පාවිච්චි කරනවා නම් ඒක ඒකාන්තයෙන්ම සීලයට ලොකු උපකාරයක්. එහෙනම් මෙන්න මේ විදිහට මේ ශීලවන්ත භාවය හදාගෙන ඊළඟට අපි කරන්න ඕන දේ තමයි පින්නතුනි විවේකයේ හදාගන්න ඕන. දැන් බලන්න ওই භාවනා සම්බන්ධව දේශනා කරලා තියෙන හැම සූත්‍රයකම මුලින්ම තියෙන්නේ මොකද්ද? අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. අන්න බලන්න. අරණ්‍යයකට යන්න ඕනේ. නැත්නම් ගහක් මුලකට නැත්නම් විවේක පරිසරයක් ශුන්‍යාගාරය. ඉතින් මේකෙන් අදහස් කරන්නේ කැලේටම යන්න කියන එක නෙවෙයි. අදහස තමයි විවේක පරිසරය අත්‍යවශ්‍යයි. පින්නතුනේ මේ පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මෙන්න මේ විවේකේ හදාගන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා බාධක රාශියක්. ඒවත් මගහරවා ගන්න පුළුවන් නම් භාවනාව අතිසාර්ථකයි. මොකද මේ හිතත් එක්ක වැඩ කරනකොට බොහෝම කල්පනාවෙන් ඒ පූර්ව කෘතිය භාවනාවට කලින් ඒ හදාගන්න වපසරය හොඳට හදාගත්තොත් පින්නතුනි භාවනාව බොහෝම සාර්ථකයි. එහෙමනම් දැන් මම මේ බණ කියන්නේ ගිහියන්ටනේ. ගිහි පින්නතුල්ලාට භාවනාව සාර්ථක කරගන්න නම් කෙලවරක් නැතුව තියෙන වැඩවලින් නම් අයින් වෙන්න වෙනවා. වැඩ කෝටියක් ඔළුවේ දරාගෙන හිතේ දරාගෙන භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. බෑ. වැඩ ගොඩාක් තියෙන කෙනෙකුට භාවනාව නම් සාර්ථක කරගන්න බෑ. එහෙනම් අපි වැඩවලින් ටිකක් අයින් වෙන්නට ඕන. ඇයි අපි වැඩ කරන්නේ? අපි වැඩ කරන්නේ ඉතින් ජීවත් වෙන්න රැකියාවක් කරන්න තේ නේද? ඊළඟට අපි වැඩ කරන්නේ ඊළඟට අපි වැඩ කරනවා කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේ උදව්ව කරලා දෙන්න මෙන්න මේ වැඩේ කරලා දෙන්න කිව්වොත් උදව්වක් පිණිස වැඩ කරනවා ඊළඟට අපි වැඩ කරන්නේ වැඩ පිණිස වැඩ කරනවා වැඩ කරලා පුරුදු වෙලා ඒක ඇබ්බැහි වෙලා වැඩ නැතුව ඉන්න බෑ කොතෙන්ට ගියත් වැඩ. ඉති වැඩ පිනිස වැඩ කරනවා කියන්නේ ඒක. පින්නතුනි මේක හොඳට තේරුම් ගන්න භාවනාවක් සාර්ථක කරගන්න මේ කෙලවරක් නැති වැඩ නම් අයින් කරන්න වෙනවා. වික්ෂුන් වහන්සේ නමක් වුණත් එහෙමයි, ගිහියෙක් වුණත් එහෙමයි. මේකෙන් අදහස් කරන්නේ ගෙවල් සුද්ධ කරගන්න එපා, ඇඳුම් හොද ගන්න එපා, කෑම පිස ගන්න එපා, මෝකට සෝදන්න එපා කියන එක නම් නෙවෙයි. මෙතන කියන්නේ පින්තුන විවිධ විවිධ රැකී ආරක්ෂා ව්‍යාපාර නොඑක් විදි ව්‍යාපෘති වැඩ කෝටියක් ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙකුට පින්නතුනි භාවනාව සාර්ථක කරගන්න බෑ. ඒකනේ දැන් කෙනෙක් පැවිදි වෙන්නේ සියලු දුක්ඛයන්ගෙන් අත මිදෙන්නට විවේක පරිසරයක් හදාගන්න තමයි කෙනෙක් පැවිදි වෙන්නේ. ඒතර පැවිද්දෙකුට මේ විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. එහෙමනම් ගිහියෙක් වුණත් භාවනාවක් සාර්ථක කරගන්නවා නම් මේ විවේකේ හදා ගන්නට ඕන. ඔබට තියෙන නොයේක් වැඩ රාජකාරි එවන් අයට පවරලා අනිවාර්යයෙන්ම භාවනාවක් සාර්ථක කරගන්න යෝගාවචරයා වැඩවලින් නම් අයින් වෙන්නට ඕන. දැන් බලන්න පින්නතුනි යන්ත්‍රයක් වුණත් ඒ යන්ත්‍රයේ යාන්ත්‍රණය හොයන්න නම් යන්ත්‍රය නවත්තන්න බෑ. දුවන මැෂින් එකක පුළුවන් ද යාන්ත්‍රණ හොයන්න. යාන්ත්‍රණ හොයන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ වැඩ වලින් අයින් වුනේ නැත්තම් අපිට මේ කය පිළිබඳව, සිත පිළිබඳව තේරුම් ගන්නට අවස්ථාවක් නැතුව යනවා. එහෙනම් දැන් පින්වත් හැමෝම තේරුම් ගන්නේ භාවනාවක් සාර්ථක කරගන්න නම් වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. ඊළඟට ඊළඟට පින්නතුනි භාවනාවට වසමග දෙයක් තියෙනවා. වස වගේ කියලා කිව්වේ ඒ මොකද්ද? කතාව. මේ කතාව අපි පුළුවන් තරම් අඩු කරගන්න ඕන. අද අපේ ලංකාවේ බොහෝ දෙනෙකුට පින්නතුනි භාවනාව සාර්ථක වෙන්නේ නැති මේ කෙලවරක් නැති කතාව නිසා. දැන් බුරුම රටේ භාවනා මධ්‍යස්ථානවල මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. පින්නතුනි කතා කරන්න දෙන්නෙම නැහැ. ඒ අය කියන්නේ මාස 6ක් භාවනා කරලා අනවශ්‍ය දෙයක් විනාඩි දෙකක් කතා කරුතර ඔක්කොම ඉවරයි. එහෙමනම් භාවනාවක් සාර්ථක කරගන්න නම් අනවශ්‍ය දේවල් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕන. අනවශ්‍ය දේවල් කියන්නේ අනවශ්‍ය කතාව. මේ කතාවට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ට කවදාවත් භාවනාවක් සාර්ථක කරගන්න බෑ. ඒ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම අපි දැකලා තියෙනවා හොරෙන් හොරෙන් කතාව. මොනවා කතා කරනවද කියලා හිතාගන්න බෑ. එහෙමනම් මෙන්න මේ කතාව පාලනය කරගන්න ඕන. ඒක පිළිබඳව මේ බස් ආරාමයේ පිළිබඳව පින්නතුලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සමහරු කියන අපි ධර්මයේ කතා කරන්න කියලා කියනවා. ධර්මය වුණත් පින්නතුනේ භාවනාව දියුණු කරගන්න කාලේ, භාවනාව වඩන කාලේ සම්පූර්ණයෙන්ම කතාවෙන් වැළකීලා ඉන්න ඕන. හැබැයි මේක දෘෂ්ටියක් කරගන්න එපා. කතා කරන්න හොඳ නැහැ කියලා අතින් පයින් ගොළු වගේ කතා කරන්න යන්න එපා. දැන් භාවනාවක් කරන කාලය තුල Tamanට භාවනාව පිළිබඳව ගැටලු ඇති වෙනවා නම් ඒ තමන්ගේ ආචාර්යවරයාගෙන් ගුරුවරයාගෙන් ඒවා පිළිබඳව විමසලා දැනගන්න එක හරි වටිනවා. හැබැයි ධර්මය වුණත් අනවශ්‍ය විදිහට හිත වඩන කාලේ භාවනා පුරුදු කරන කාලේ කරන්න ගියොත් නම් භාවනාව සාර්ථක කරගන්න බැරුව යනවා. අන්න ඒක අපේ පින්නතුල හොඳට මතක තියාගන්න ඕනේ මේ කතාව. මේක ඇත්තටම ඇබ්බැහියක්. ඊළඟට පින්නතුනේ භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙක් ඊළඟට හදාගන්න ඕන මේ නින්ද. සමහරු මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. සමහරු වාඩි වෙච්ච ගමන් නිදා ගන්නවා. පිටි වලට හේතු වෙච්ච ගමන් නිදා ගන්නවා. සමහරු පින්නතුනි මේක ජීවිතයේ පුරුද්දක් කරගෙන දෙන උදේට අත්විදි, දවල්ට අත්විදි, රැයට අත්විදි. නින්ද කියලා කියන්නේ කාලේ කාදැවීමක්. එහෙමනම් නින්දෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නට ඕන. කියන අපේ ජීවිතේට, අපේ ශරීරයට විවේකී අවශ්‍යයි. නින්ද යම් කිසි ප්‍රමාණයකට අවශ්‍යයි. හැබැයි මේ නිදි කිරා ගතියෙන් යුක්ත කෙනාට භවනා කරන්න බෑ. දැන් බොහෝ දෙනෙක් වින්නතුන් ඔන්න දැන් භාවනා කරන්න ඉඳ ගන්නවා. ඔන්න කඩා වැටෙනවා. ඉතින් කිව්වහම ඔබතුමා නිදා ගන්නව නේද කියලා නෑ නෑ මට සමාධිය කියනවා. සමාධිය නෙවෙයි. මේ නීවරණ වලට අහු වෙලා. ඊළඟට බලන්න මේ නිନ୍ଦ කියන එක පාලනය කරගත්තේ නැත්නම් බොහෝ දෙනෙකුට භාවනාවක් කරන්න වෙලාවකුත් නැහැ. දැන් බලන්න භාවනා කරන්නේ නැද්ද කියලා ඇහුවොත් කියන්නේ මොකද්ද? හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. එහෙනම් හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා හුස්ම ගන්නව නේද? හැදුම රෝගින් වගේ. හැබැයි හුස්ම ගත්තද කියලා අපි දන්නේ එහෙමනම් පින්නතුනි අපි නොනිදා මේ නිින්ද පාලනය කරගෙන භවනා කරන්න වෙලාව හදා ගන්න ඕන. ඉතින් වෙලාව නැත්තම් දැන් බලන්න මේ නිින්දට තියෙන කාලය අපිට භවනාවට ගන්න පුළුවන්. උදේ 6ට අවදි වෙනවා නම් උදේ 5ට අවදි වුණා නම් කෙලින්ම පැයක් ලැබෙනවා. රෑ 10ට නිදා ගන්නවා නම් රෑ 11ට නිදාගත්තා නම් ඒත් පැයක් හම්බෙනවනේ. එතකොට බලන්න පින්නතුනේ අපිට කොච්චර අවස්ථාව ලැබෙනවද? කාලය හදා ගන්න පුළුවන්ද? ඉන්සා නිින්ද කියලා කියන්නේ කාලය කා දැමීමක්. නිදාගත්තට පස්සේ නිකන් මරුණා වගේ නේද? කෙරෙන කිසිම වැඩක් නැහැ. එහෙමනම් භාවනාවක් සාර්ථක කරගන්න කැමති කෙනෙක් නින්ද අනිවාර්යයෙන්ම පාලනය කරන්න ඕන. ඉතින් හැම වෙලේම නින්ද යනවා නම් එවැනි යෝගාවචරයෝ සක්මන් භාවනාව වැඩිපුර හුරු වෙන්නට ඕන. ඒ තමන්ගේ පාදේ වදින තැනට හිත තබාගෙන සුපුරුදු ලීලාවෙන් අමෝතුවෙන් හිමීට යන්න ඕනත් නැහැ වේගෙන් යන්න ඕනත් නැහැ. තමන්ගේ කකුල වදින තැන එක්ක හිත තියාගෙන හොඳට සක්මන් කරනවා. ඒතර හොඳට සිහිය දියුණු වෙනවා. ඊළඟට එහෙම කෙනාට පින්නතුනි කාලයක් මේක පුරුදු කරාට පස්සේ මේ නිින්ද කියන මේ තීන මිද්ද නීවරණ ඇත්තටම අයින් කරගන්න පුළුවන්. එහෙමනම් දැන් පින්නතුලට අපි මුලින්ම සීලවන්ත වෙන්න ඕන කිව්වා. ඊළඟට මේ වැඩවලින් අයින් වෙන්න ඕන, කතාවෙන් අයින් වෙන්න ඕන, නිින්දෙන් අයින් වෙන්න ඕන. ඊළඟට පින්නතුනි භාවනාවට තවත් බාධකයක් තමයි මේ ඝන සංගනිකාව. මේ එකතු වෙලා දැන් අපි මහා පින්කම් කරනකොට එකතු වෙලා කරනව නේද? සාදු සාදු කිය කියා බොහොම කලබලෙන් අපි පින්කම් කරනවා. ඒවා මම මේ කරන්න එපා කියනවා හැම නෙවෙයි. ඒ විශේෂයෙන් මේ භාවනාව පිළිබඳවම මේ දේශනාව. එහෙමනම් හොදකලාව ඉන්න ටිකක් පුරුදු වෙන්න ඕනේ. අපේ බොහෝ අයට මේ හුදකලාව කියන එක පුරුදු නැහැ. දැන් බලන්න භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙක් හරියට අර එකඟක් තියෙන සතෙක් වගේ. අර කංගේනා කියන්නේ. අන්න ඒ සතා වගේ ඉන්න ඕන කියනවා. ඝන සංගණිකාවේ කියලා කියන්නේ අර කුරුළු රෑන වගේ එකට ඉඳගෙන කීචි බීචි කී කියා එකටම ඉන්න තියෙන කැමැත්ත. එහෙමනම් මෙන්න මේ කැමැත්ත ටිකක් අඩු කරගෙන හොදකලාව හුරු වෙන්න ඕන. ඒ කියන්නේ විවේකය. ඒ විවේක තුනක් තියෙනවානේ. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කාය විවේකය කියන්නේ කාය විවේකය කියලා කියන්නේ පින්නතුන හොදකලාවේ සක්මන් කරනවා, හොදකලාවේ යනවා එනවා. gedara dore ඉන්නකොට ටිකක් හොදකලාවේ ඉන්න පුරුදු වෙනවා. මෙන්න මේ කාය විවේකය ඇත්තටම අවශ්‍යයි. අපේ අයට ඒක හුරු නැහැ. භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙක් මේ හුදකලාවට හුරු වෙන්නට ඕන. චිත්ත විවේකය කියලා කියන්නේ ඉතින් ඇත්තටම මේ නීවරණ ධර්මයටපත් කරලා අත්ත සමාපatti දක්වාම අපට කියන්න පුළුවන් චිත්ත විවේකය කියලා. කොහොම හරි හිතේ තියෙන සංයමයක ලොකු විවේකයක්. ඊළඟට බලන්න උපදි විවේකය කියලා කියන්නේ නිවනට. ඒතර නිවන හඳුන්වන්නේ විවේකී කියලා. එහෙමනම් මෙන්න මේ ඝන සංගණිකාවෙන් අයින් වෙලා මෙන්න මේ විවේකය අපි පුරුදු කරන්න ඕන. ඒක නිවය මහාම නිවන් දකින්න කැමති යෝගාවචරයන් වහන්සේලා ඈත වනාන්තර වෙල ඉඳගෙන භාවනා කරන්නේ. මේ විවේකයේ කියන එක අත්‍යවශ්‍ය දෙයක් මේ භාවනාවට. එහෙමනම් පින්නතුනේ මේ ඝන සංගණිකාව ඈඩ් කරගන්න ඕන. අද අපි බොහෝ දෙනෙකුට මේක පින්නතුනේ පුරුදු වෙලා තියෙන්නේ. දරුවෝ මුණුබුරෝ මිනිබිරියෝ හැම දිනාම වට කරගෙන ඉන්න තමයි කැමැත්ත. නමුත් බලන්න අපි කවදා හරි තනියෙන්ම මේ ගමන වගේම අපට මේ ගමන යන්නත් වෙනවා තනියෙන්ම. ඉතින් අපි ඕනම දෙයක් එකපාර අතහරිනවට වඩා ක්‍රමානුකූලව අතහරින එක බොහොම ලිහිසි දෙයක්නේ. අන්න ඒ වගේ අපි ටිකක් හොද කලාවෙ ඉන්න පුරුදු වුණොත් ඒක හැම පැත්තෙම හොඳයි. ඊළඟට සංසර්ග. මේ සංසර්ග වලිනුත් අපි අයින් වෙන්න ඕන. يعني ඒවත් බැඳීම තමයි. ඒවා ටික ටික ඒවාට තියෙන ඇබ්බැහි අඩු කරන්න ඕන. ඇබ්බැහිය කියලා කියන්නේ ওই සංසර්ග තියෙනවා පහක්. දස්සන සංසර්ග, ශ්‍රවණ සංසග්ග, සමුල්ලාප සංසග්ග, ඒ වගේම සම්භෝග සංසග්ග, කාය සංසග්ග කියලා. එතකොට පින්නතුනේ දස්සන සංසග්ග කියලා කියන්නේ මොනවද? දස්සන සංසග්ගය කියලා කියන්නේ දකින්න තියෙන අර කැමැත්ත. දැන් කෙනෙක් සාමාන්‍ය පුහුදුන් කෙනෙක් දකින්න කැමති තමයි තමන් කැමති දේවල්. මෙතන කියන්නේ පින්නතුන ඒකටම ඇබ්බැහි වෙලා ඉන්නවා. දැන් අපි හිතමු යෝගාවචරේ රූප වාහිනියට මැද්දහි වෙලා ඉන්නවා නම් දකින්න ඒකේ තියෙන දේවල් බලන්න පුළුවන් ද භාවනාවක් සාර්ථක කරගන්න බෑ. එහෙනම් ඒ ඇබ්බැහි අඩු කරගන්න කියන එකයි මේ කියන්නේ. ඊළඟට පින්නතුනේ ශ්‍රවණ නිතරම අහන්න කැමති. දැන් අපි හිතමු කෙනෙක් සින්දු අහන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එයාට පුළුවන් ද භාවනාවක් සාර්ථක කරගන්න බෑ. මෙන්න මේ ඇබ්බැහිය හොඳ නෑ. ඊළඟට සමුල්ලාප. tamam ප්‍රිය කරන අයත් එක්ක අල්ලාප සල්ලාප යෙදෙන තින කැමැත්ත. ඒවා අඩු කරගන්න ඕන. ඊළඟට සම්භෝග සංසග්ග. ඒ කියන්නේ තමන්ගේ හිතවත් අය, තමන් ආදරය කරන අය, තමන්ට දීපු දේවල් සිහි වටන. අපි හිතමු වලල්ලක්, මුද්දක්, උරලෝසුවක්, ඇඳුමක් මේක හවලා දුන්නේ කියලා ඒක දිහාම බලාගෙන ඉන්න කෙනෙකුට ඒක බාධාවක්. එහෙනම් ඒ පරිභෝග කරන වස්තුන් පිළිබඳවත් මධ්‍යස්ත වෙන්න ඕන. ඉතින් ඊළඟට පින්නතුනේ මේ කාය සංසග්ග ඉතින් ඇත්තටම භාවනාවක් දියුණු කරගන්න කෙනෙකුට මේ භාවනාව දියුණු කරගන්න භ්‍රමචර්යාව හරි වටිනවා. ඒ නිසා ගිහියෙක් හරි පැවිද්දෙක් හරි භාවනාවක් සාර්ථක කරගන්න නම් භ්‍රමචර්යාව ආරක්ෂා කරනවා නම් ඒක ඉතාම වටිනා දෙයක්. එතකොට දැන් පින්නතුලට කරුණ රාශියක් කියවුණා. ඊළඟට අපි මේ භාවනාවක් සාර්ථක කරගන්න යන ගමනේ අර තණ්හා දිට්ඨිමාන කියන ප්‍රපංචත් ටික ටික අඩු කරගන්න ඕන. දැන් මේ අත්තු බලයි කොහොමද එකපාරම තණ්හාව නැති කරගන්නේ. තණ්හාව නැති කරගත්තා නම් අපි නිවන් දැකලානේ. පින්නතුනේ මෙතන කියන්නේ තණ්හාව අපට තියෙනවා. හැබැයි අර මෝඩ විදිහට සමහර දේවල් වලට අපි බැඳිලා ඉන්නවා. ඉඩ කඩන් වලට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, මිල මුදල් වලට ඒවා අපහැර ගන්න බෑ. එහෙම අධික තෘෂ්ණාවක් තියෙන කෙනෙකුට භාවනාවක් සාර්ථක කරගන්න බෑ. Taman තේරුම් ගන්න ඕනේ අනේ මම කවදා හරි කොතන හරි කොහොම හරි මරණයටපත් වෙනවා. දැන් මගේ වයස මේ වගේ වයසක්. එහෙමනම් මම මේවාට බැඳිලා හිටියට මට මේවා යනකොට අරන් යන්න බෑ. අපේ අයට ගොඩාක් වරදින්නේ අතහැර ගන්න බෑ. ගෙවල් හදනවා, දරුවෝ ඉන්නවා මේ ඔක්කොම අරගෙන යන්නයි කල්පනාව. ඉතින් බලන්න. ඒක මෝඩ තෘෂ්ණාවක් නෙවෙයිද? අන්නේ කියන තෘෂ්ණාව ටිකක් හදා ගන්න ඕන, පාලනය කර ගන්න ඕන. ඊළඟට සමහරුන්ට පින්නතුනේ පුහුමාන්‍ය බොරු මාන්නයක් තියෙනවා. ඒ නිහතමානීකම නැති කෙනාට මේ භාවනාව සාර්ථක කරගන්න බෑ. ඊළඟට පින්නතුනේ මිත්‍යා දෘෂ්ටි ගති කොහොමත් අඩු කරගන්න ඕන. ඒ සඳහා ධර්මඥානය කියන එක අවශ්‍ය කරනවා. සමහරු කියනවානේ ඔය භාවනාවක් කරන කෙනෙකුට එහෙම ධර්මඥානයක් අවශ්‍ය නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි. ධර්මඥානය තියෙන තරමට අපට මේ භාවනාව සාර්ථක කරගන්න පහසුයි. එතකොට දැන් පින්නතුලට මේ කියපු කාරණා ටික මතකයි. මොනවද වැඩවලින් අයින් වෙන්න ඕන, කතාවෙන් අයින් වෙන්න ඕන, නින්ද පාලනය කරන්න ඕන. ඊළඟට මේකට එකතු වෙලා ඝනසංගනිකාවෙන් ඉඳ තියෙන කැමැත්ත අනු කරගන්න ඕන. ඊළඟට එක එක බැඳීම් ওই සංසර්ග හැටියට කියපු ඒ සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕන. තණ්හා දිත්තමාන වලිමුත් අර ඕලාරික ගතිය අඩු කරලා ටිකක් පාලනය කරගන්න ඕන. අන්න එහෙම කෙනාට මේ භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි භාවනාවක් වඩන කෙනෙක් මුලින්ම ගුරුවරයෙක් ඉන්නවා නම් ඒක ඉතාම වටිනවා. සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලාම ගුරුවරයෙක් නැතත් මේ සතර කමටහම් පුරුදු කරන්නට ඕන. ඒක ඉතාම වටිනා දෙයක්. බුද්ධානුස්සතිය තුළින් අපිට මේ භාවනාව සාර්ථක කරගන්න ශ්‍රද්ධාව වැඩෙනවා. ඊළඟට මෛත්‍රිය තුළින් පින්නතුනේ අපි නිතරම ගැටීම් ස්වභාව වලින් ඉන්නේ. එහෙම ගැටෙන කෙනෙකුට භාවනාවක් සාර්ථක කරගන්න බෑ. ඒ එහෙමනම් අපි ටිකක් මෛත්‍රී භාවනාව වඩන එක වටිනවා. ඊළඟට අසුබය තුළින් පින්නතුනේ මේ රාගය අර ගැටීම වගේම තමයි අධික රාගයක් තියෙන කෙනෙකුට භාවනාව සාර්ථක කරගන්න බෑ. ඒ නිසා අපි අසුබයක් පුරුදු කරන්නට ඕන. ඊළඟට මරණ සතිය. මරණ සතිය සිහි කිරීමෙන් පින්නතුනේ ඒකාන්තයෙන්ම අපට අප්‍රමාදය ඇති කරගන්න පුළුවන්. අප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම සිහිය නුවණ තමයි. ඉතින් තමන් මැරෙනවා කියලා දැනගත්තාම මේ ධර්ම මාර්ගේ යන්න ලොකු හයියක් එනවා. මෙන්න මේ කියන අප්‍රමාදය ඇති කරගන්න මරණ සතිය ඉතාම වටිනවා. ඒ නිසා මේ සතර කමඨහන් ඕනෑම යෝගාවචරේ පුරුදු කරන්නට ඕන. ඊළඟට විශේෂයෙන්ම මේ කර්මස්ථාන දියුණු කරනකොට සමත විපස්සනා හැටියට මේ කර්මස්ථාන අපි දියුණු කරනවා. සමත වශයෙන් දියුණු කරනවා. විපස්සනා වශයෙන් දියුණු කරනවා. පින්නතුනි මේ දේ හොඳට මතක තියාගන්න. විපස්සනා භාවනාව කියලා කියන්නේ බුද්ධ ශාසනයකින් ලැබෙන දෙයක්. වෙන කොහෙන්වත් අබුද්ධෝපාද කාලයක විපස්සනාවක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කතාවක් නැහැ. එහෙනම් බුද්ධ ශාසනයකින් පමණක් ලැබෙන මේ විදර්ශනාවට අපි වැඩියෙන් හිත යොමු කරන්නට ඕන. හැබැයි මේකෙන් අදහස් කරන්නේ සමතේ එපා කියන එක නෙවෙයි. දැන් බලන්න බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වන්නේ මුලින් සමත භාවනාව දියුණු කරලා ඒ භාවනාව ධ්‍යාන දක්වාම දියුණු කරලා ඒ ධ්‍යානය පාදක කරගෙන විපස්සනා වැඩිම බොහෝම සාර්ථකයි. නමුත් අද කාලේ ගත්තාම අපට කාලය හරිම අඩුයි. සමහර වෙලාවට සමත භාවනාව පුරුදු කරන්න ගියොත් ඒකට විශාල කාලයක් යන්න පුළුවන්. මේක පින්නතුනේ බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න මම කීයටවත් කියන්නේ නැහැ. සමත භාවනාව කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. සමත භාවනාව දියුණු කර යුතුයි. මොකද නීවරණ ධර්ම යටපත් කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ මේ සමතේ තුලින්. හැබැයි ඒක ධ්‍යාන මට්ටමටම දියුණු කරන්න ගියොත් අපිට සෑහෙන කාලයක් යනවා. ඒ නිසා මුලින් ආනාපාන සතිය උනත් සමත වශයෙන් දියුණු කරලා අපිට පුළුවන් මේ නීවරණ යටපත් කරන්න. මේ කාමය. මේ කාම සංකල්පනාම යම් කිසි හිතක තියෙනවා නම් මොන භවනාද නේද? ඊළඟට ව්‍යාපාද නිතර නිතර තරහ ගති තියෙනවා නම් ඒක පාලනය වෙන්න ඕන. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් පාලනය වෙනවා නම් ඉතාම හොඳයි. ඊළඟට පින්න තුනේ අලස කම්මැලිකම් තියෙන මිද්ද. නම් පාලනය වෙන්න ඕන. ඊළඟට හිතේ නොසන්සුන්කම පසුතැවිල්ල මේවා තියාගෙන භාවනා කරන්න බෑනේ ඇස් දෙක පියාගත්තට පස්සේම කරපු අකුසල තමයි මතක් වෙන්නේ ඒ தත්ත්වයට આવුත් ඉවරයි ඒ නිසා මෙන්න මේ කියන නීවරණ ඊළඟට ප්‍රතාගතයන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි සැක සංකා තියෙනවා භාවනා මාර්ගයේ පිළිබඳව සැක තියෙනවා නම් එහෙම වහාම අපි නැති කරගන්න ඕන. එහෙමනම් ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මේ සමත භාවනාව. දැන් මේකේ විශාල සැපයක් තියෙනවා. ඒකනේ දැන් ওই අබුද්ධෝපාද කාලවල පවා කම්සප විඳින සත්වයෝ ඒ කම්සප අතහැරලා මේ සමත භාවනාව දියුණු කරන බ්‍රහ්ම ලෝකවලට පවා යනවා. දැන් බලන්න මේ සමත භාවනාව දියුණු කරන්නේ ওই අරූපාවචර බඹතලවලට. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන්නේ බඹතල වලට පවා යන්න ලැබෙන්නේ ඇත්තටම මේ මේ කාම මේ ගැටීම් ස්වභාව හොඳට පාලනය කරපු නිසා හැබැයි සමුච්ඡේද වශයෙන් ඒවා නැති වෙලා නැහැ කාලයකට ඒ නීවරණෙන් නැති වෙන විදිහට හිත දියුණු කරලා තියෙනවා එහෙමනම් මේ සමතය යම් කිසි මට්ටමකට අපි දියුණු කරන්න ඕන හැබැයි දියුණු කරලා විපස්සනාව පුරුදු කරනවා නම් පින්නතුනි තාම වැඩගත්. දැන් හුස්ම රැල්ල වුණත් අපිට ඇතිවීම නැතිවීම හුස්ම රැල්ල අපිට දකින්න පුළුවන් නම් ඒක විපස්සනාව. ඊළඟට විපස්සනාව හුරු කරගන්න කෙනෙකුට විශේෂයෙන්ම දැන් මේ ආයතන 6 මුල් කරගෙන අපිට විපස්සනාව හුරු කරගන්න පුළුවන්. එහෙමනම් සමතය කියන එක දැන් පින්නතුලට තේරෙනවා. දැන් ආනාපාන සතිය සම්බන්ධව අපි විපස්සනාව පිළිබඳව කතා කරනවා. විශේෂයෙන් දැන් ආනාපාන සති භාවනාවනේ බොහෝ දෙනෙක් වඩන්නේ. ඉතින් ඒ සම්බන්ධව තියෙන පූර්වක්‍ෘතීන් පිළිබඳව පින්නතුල දන්නවා. ආනාපාන සතිය කියන භාවනාව වඩන්නේ වාඩි වෙලාමයි. අනිත් භාවනා නම් ඕනම ඉරියව්වක කරන්න පුළුවන්. මේ සඳහා හොඳට කල් යුතු වෙන්නට ඕන. ස්වභාවික හුස්ම රැල්ලට තමයි හිත දාගන්නේ. හිත දාගෙන හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා හෙලනකොට හුස්ම හෙලනවා කියලා දැනගෙන හුස්ම හෙලනවා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති එතකොට දැන් බලන්න හුස්ම පිළිබඳව බොහෝම කල්පනාවෙන් ඉන්නවා සිහිය දිනු කරනවා ඒත් හුස්ම පිළිබඳව බොහෝම සිහියෙන් ඉන්නකොට පින්නතුනි අන්න සමත වශයෙන් අපේ තියෙන අර කෙලෙස් ගති තදංග වශයෙන් විශේෂයෙන් විස්කම්බන වශයෙන් කාලයකට එන්නේ නැති වෙන්න යටපත් වෙනවා. දැන් බලන්න විනාඩි 5ක් අපි හුස්ම රැල්ලත් එක්ක සිහින් හිටියානම් ඒ සිතේ රාගය නැහෙනේ. ඒ සිතේ දේශය නැහෙනේ. ඒ සිතේ තියෙන අලෝභ ආදේශ කුසල මූලයන් තියෙනවා. එහෙමනම් අපට පැයක් විතර සමාධියට සමවැදිලා ඒ කුසලාරම්මණයෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ ඒක පුංචි දෙයක් නෙවෙයි. ඒක තාම වටිනා දෙයක්. එහෙනම් අපි සමත වශයෙන් ඕනම කර්මස්ථානයක් විශේෂයෙන් ඔය සඳහන් කරපු කර්මස්ථාන අපට සමත වශයෙන් දිනු කරන්න පුළුවන්. එතකොට විපස්සනා මොකද සමත භාවනාව පිළිබඳව තමයි අද මේ ලංකාවේ ගොඩාක් කතා වෙන්නේ. සමත භාවනාව පිළිබඳව තමයි ගොඩාක් දෙනෙක් කරුණු දන්නේ. ඒ නිසා මම සමත භාවනාව පිළිබඳව මීට වඩා කියන්න යන්නේ නැහැ. කොහොම හරි නීවරණයටපත් කරගන්න හිතේ සමාහිත භාවය ඇති කරගන්න අපි සමතේ යම්කිසි මට්ටමකට පුරුදු කරන්න ඕන. ඉතින් පින්නතුනි යම්කිසි මට්ටමකට පුරුදු කරලා අපි විපස්සනාවට යොමු වෙනවා නම් ඊටාම වටිනවා. ඉතින් මගේ අදහස නම් ඇත්තටම සමතයයි විපස්සනාවයි එකට වඩනවා නම් අද කාලේ ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට විපස්සනාව දැන් අපි කිව්වා මේ හුස්ම රැල්ල අරමුණු කරගෙන දැන් පිම්බීම හැකිලිම අරමුණු කරගෙන ඕනම විදිහට මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අපට හුරු කරන්න පුළුවන් දැන් හුස්ම රැල්ල වුණා හුස්ම රැල්ල ඇති වුණා නැති වෙලා ගියා මේ විදිහට අපට විපස්සනා වඩන්න පුළුවන් අනිත්‍ය ලක්ෂණය පුරුදු කරන්න පුළුවන් එතකොට දැන් අපට මේ ආයතන 6 මුල් කරගෙන විපස්සනාව අපි මුලින් සද්ධායනාත රූපෙන් හරි මුලින් පුරුදු කරගන්න එක හරි වටිනවා. දැන් ආයතන ඊළඟට පංචස්කන්ධය පංචපාදානස්කන්ධය මුල් කරගෙන අපිට විපස්සනා වඩන්න පුළුවන්. ඉතින් කාටත් පහසුයි මේ ආයතන 6 මුල් කරගෙන විපස්සනා වඩන පිළිවෙල. දැන් බලන්න අපි අර විදිහ නීවරණ ටිකක් යටපත් කරගෙන සමතය තුළින් ඊළඟට අපි මුලින්ම සද්ධායනාත රූපයෙන් අපිට කරන්න පුළුවන් නම් අපේ මේ ආයතන. මොකද මේ ආයතන තේරුම් ගන්නවා කියලා කියන්නේ සියල්ල තේරුම් ගත්තා වෙනවා මේ ආයතනයන් තේරුම් ගැනීම. මොකද මෙතනින් අකුසල් සිද්ධ වෙන්නේ කුසල් සිද්ධ වෙන්නේ හැම දෙයක්ම අපේ ලෝකයේ තමයි මේ ආයතන හය. එහෙමනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ වාගේ ඇත්ත අපි දකිනවා. ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා මුල් කාලේ තමන්ම කල්පනා කරලා බලනවා. තමන්ට තේරෙනවා අනේ මේක අනිත්‍යයි. ඔය විදිහටම කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. ඊළඟට සිතත් අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ නිට්ටය නෑ. එතකොට දැන් බලන්න පින්නතුනේ ඔය විදිහට ආයතන හයේම ඇත්ත ඇතිසැටියෙන් දකිනවා. මේක බොරුවක් නෙමෙයි නේද? ඊළඟට මේ ආයතනයන්ට ගෝචර වන බාහිර ආයතන හයක් තියෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. මෙන්න මේ බාහිර ආයතන හය පිළිබඳව නුවණින් අර විදිහටම අනිත්‍ය සංඥාව දකිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිට්ටය නෑ කියන එක තමන් දන්නවා. එහෙනම් අනිත්‍යයි. ඊළඟට ඒ දෙන්නා එකතු කරන විඥානය චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හයේ අනිත්‍යතාවය දකිනවා. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය ඒවත් අනිත්‍ය දකිනවා. ස්පර්ශය නිසා ඇතිවන සැප වේදනාව, දුක් වේදනාව, මධ්‍යස්ථ වේදනාව මේ සියල්ලේම අනිත්‍ය දකිනවා. බලන්න. ඉතින් මේවා ඇත්තටම මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න කියන එක නෙමෙයි කියන්නේ. ඊළඟට පින්නතුනි ඒ වේදනාවන් අනිත්‍ය වශයෙන් දකින ඊළඟ ඒ නිසා ඒවා නිසා ඇති වෙන තණ්හාවන් ගැටීම් සියල්ලම අනිත්‍ය වශයෙන් දකිනවා. අන්න ඔය විදිහට අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට යමක් අනිත්‍ය නම් ඒකාන්තයෙන් දුකයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් අපිට හිතන්න පුළුවන් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඒකාන්තයෙන් දුකයි. ඊළඟට පින්නතුනි යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? ග්‍රහණය කරගන්න බෑ. එතකොට බලන්න මෙන්න මේ විදිහට අපි මුල් මුල් කාලේ විපස්සනා වඩන්න පුළුවන්. එහෙම විපස්සනා වඩලා ඊළඟට අපි ඒක දියුණු කරගෙන මුස්මරල්ල පිළිබඳව අපිට ඇතිවීම නැතිවීම පිළිබඳ උදවැය දැකීමෙන් අපිට විපස්සනා වඩන්න පුළුවන්. එහෙම විපස්සනා වඩනකොට තමයි අර නිබ්බිධාව ඇති වෙන්නේ. නිබ්බිධාව කියලා කියන්නේ කලකිරීමනේ. මේ පංච උපාදානස්කන්ධයට පින්නතුනි මේකේ ආදීනව දැකලා මේවා පිළිබඳව කලකිරුන් නැත්තම් කවදාවත් ඒක අතහරින්න බෑ. කලකිරුණොත් යමක් අතහරින්නේ. අතහැරියොත් තමයි අපට සැනසෙල්ල හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න නැතුව අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අනිත්‍ය සංඥාව කියන එක පුංචි භාවනාවක් නෙවෙයි. මේ භාවනාව තුළින් කාම රාගය නැති කරන්න පුළුවන්, රූප රාගය නැති කරන්න පුළුවන්, අරූප රාගය නැති කරන්න පුළුවන්. භව රාගය කියලා කියන්නේ ඒක. ඊළඟට අස්මිමාන්නේ අවිද්‍යාව මේ සියල්ලම ප්‍රහාණය කරන්න පුළුවන් පින්නතුණි මෙන්න මේ අනිත්‍ය සංඥාවට. ඒ වගේම පින්නතුල දන්නවා මේ ලෝකයේ තියෙන උතුම්ම කුසලය තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම, පුරුදු කිරීම. එහෙමනම් අපේ පින්නතුල මේ නීවරණ යටපත් කරගෙන අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම තුළින් අපිට දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගෙන මේ අනාත්ම සංඥාව පුරුදු කරගෙන අපේ ඉලක්කය ඒකාන්තයෙන්ම සම්පූර්ණ කර ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත් හැම කෙනෙකුටම මේ පූර්වක්‍ෘති විශේෂයෙන්ම බොහෝ දෙනා කියන දෙයක් තමයි භාවනාව සාර්ථක වෙන්නේ වෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතු තමයි අර මුලින් කියපු කාරණා අසම්පූර්ණයි. සම්පූර්ණ වෙලා නැත්තම් ශීලවන්ත භාවයේ පින්නතුනේ සම්පූර්ණ වෙලා ශීලවන්තකම පරිපූර්ණ නැත්තම් එයාට භාවනාවක් සාර්ථක කරගන්න බෑ. එහෙමනම් මේ භාවනාවට ටික ටික අපි හැමෝම යොමු වෙන්නට ඕන. ඒ සඳහා හොඳ ගුරුවරු හොයාගෙන භාවනාව සාර්ථක කරගන්නට හැම දිනාටම මේ කෙටි අනුශාසනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති